සතංච වික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුවත්ති විහෙරති ඉද වික්ඛවේ භික්ඛු සත්තුංච පජානාති සූපේච පජානාති යන්ත සබයං පටිච්ච නොතිසද්දති සංයෝජනං පංච පජානාති යථාදේ උපන්න සුද සංයෝජනස්ස පහරං හෝති පංච සදානාති යථාදේ අයේනස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති පංච පදානාති අවරන්නේ යෝගාසන සංඥා ප්‍රදාන කිසිම අවසරයි අද අපි අධිපත්තාන සූත්‍රයේ අවසාන අනුපස්සනාව කියන ධර්මානුපස්සනාවේ ආයතන සංකේතයි මේ ආරම්භය ගන්න පටන් ගන්න. ප්‍රවිෂ්ඨයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ආයතන කාර්යයට එන්න කලින් අපි මේ සමී සතිපට්ඨාන තුනක් මාර්ග දේවාගෙන තේරුම් බේරුම් කරගෙනයි අද මෙදෙන්ට පතන්නේ සංවාද ගවා කරනවා නම් ආයතනනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ධම්මානුපස්සනාව කොටසෙහි අපි මේ වෙනකොට නිවර්ණ කොටාට සම්බන්ධ නිවර්ණ ධර්මය සාකච්ඡා කළා. අතිජීවාර වෙනකොට කන්දකටව අංශත් කන්ද පිළිබඳව කොට සාමාර කළා. අද අපි මේ ප්‍රවිෂ්ඨයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයතන ධර්මයේ. චතු අධ්‍යාත්මික බාහිර ආයතනයේදී කියලා තමයි මේකට පිටියෙන් සඳහන් කරන්නේ. සකංච වික්ඛවේ භික්ඛු සතු අක්ෂාත්තික දායේසු ආයතනේසු සම්නාන ධම්මේ පස්සීය. ඉතින් අපි සතුට වෙන්න ඕන එක පැත්තකදී මේ එකම පිළිපත් මේ බණ අහගෙන එන නිසා ඕක නැත්නම් අද මේ ධර්ම කොටාදී එකම වචනයක් අපේ දෙන්නා කියන මට්ටමට සම්බුද්ධ කොටාදන්න පුළුවන් ඒ නැත්නම් අන්දරන්ද කරගෙන එක්ක පාඩම් දෙන්න පුළුවන්. වෙන විදිහකට කියනවා නම් පොඩි කියන්න පුළුවන් බලන්න නම් කොහොමද ගන්නත්. අර එකම පිළිසා එහෙම නැත්නම් එකම ඇදීමකින් ගොවියෙක් පිළිසා මේ වෙනකොට අපි සති 46යි. විරාගනාද මගට අර හදාගෙනාද සම්පූර්ණ පෙළගත්ම අපේ මතක දකරන අපේ අත්දැකී අපේ කොහොමද ගන්න ඈන දෙයක් අපි දැන් ඉදිරිපත් කර ගන්න වෙනවා අද මේ ධර්ම කොටාවේ ධර්ම රාජ්‍යයක් ධර්ම ගාවක් මුත්‍රි ඒ දෘෂ්ටි නිදීම ධර්මයක් පාවු ආදී කල්යාණයට වැඩෙනවා හිතමේ ඥාණය වශයෙන් කල්පනා කළ කල්වා භාවනා වශයෙන් ඒ භූතේක පදානාති සක්කුංච පදානාති ආදී වශයෙන් කෙනෙකුට කාය අනුපස්සනා කරේ සඳහන් වුණා වූ රූප ධර්ම පිළිබඳව කාය සම්බන්ධ කොටස ගැන මම මේ අවබෝධ කර ගන්නවා මම මේ දැකපු දේ මෙහෙමයි කියලා. සමගියත් එක්කම සම්බන්ධ වෙනකොට යන්නේ සතු බයන් පරිච්ඡ මුක්පස්සති සංයෝගං සංජපජානාති කියනකොට මේ නාම ධර්ම පිළිබඳව කියන්නේ මට භාවනාදී මෙහෙමයි වැටෙන්නේ කියලා. සම්පූර්ණ කෙනෙක් විපස්සනා වෙන ලක්ෂණ නම් අපි ඒකට කියනවා මධ්‍යේ කල්යාණී කියලා. භාවනාවේ මධ්‍යමයාන්නේ අපි මේ දේ අහලා නතර කළා විතරක් නෙවෙයි අපේ අත්දැකීම් වල දරුවන් වහන්සේගේ ධර්මයේ ලංකාවේ පැරණි සම්බන්ධ පැරණි උත්තරවල බහලමින් අපි මේ ඉගෙන ගන්නවා කියන මධ්‍ය කල්යාවන්ට ගන්නේ යම් කිසි කෙනෙක් සෝවාන් ආදී මාර්ග ලබනවා. අර ඉදිරියට කටයුතු කරන්නේ මේ යන මාර්ගයේ අභියත් මාර්ගයේ මේක හේතු වන්න එතෙන්දී අපි කියනවා පරිෝකරණ කල්යාණයට මේක හේතු වෙනවා කියලා. එනිසා මේ ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරිෝදාන කල්යාණ කියනා වූ ධර්මයේ ස්වස්මාත ගුණය දක්වන්නේ ඉතාමත්ම අත්‍යන්තයෙන් ලෙන්ගට වශයෙන් සම්බන්ධ වෙන ධර්ම කොටසකට හිතා ගන්න ඕනේ ආයතන ධර්ම. සුත විපස්සනා භාවනා කරන හඳුන්වා දෙනකොට යෝගාවචරය කැමති වුණත් නැති වුණත් යෝගාවචරය දිරවා ගන්න පුළුවන් වුණත් බැරි වුණත් ආරම්භක පාඩයෙන් සඳහන් කරන්නේ මේ භාවනාවේ පරමාර්ථය මොකද? මේ අපේ රූපාදී ලක්ෂින්දය ආදී ආයතන හයට යොමු ගැනීමයි කියලා කරනවා. නමුත් ඒක සතිපට්ඨානේ ආරම්භම භාවනාවට දෙන්නේ ගමන් දෙනවට ඕනක්ම කරකටලයි. නමුත් ඒක ධර්ම ගෞරවය ඇති කිරීමට බොහොම උපකාරයි. එනකොට මේ හය අධ්‍යාත්මික ආයතන හය බාහිර ආයතන කය ඒ අදුකපන්න එයි නිපන්නා වූ මේ සංයෝජන ධර්ම කය කියන්නා වූ 17ක් රූපය. වලට තමයි බුදුහාමුදුරුවෝ සත්‍ය කියන කටේ පාඩකලේ යම් කෙනෙක් සියල්ලක් කියලා කියනවා නම් සියල්ල ගන්නවා කියලා කියනවා නම් භාවනාවේ රටේ සියල්ලක මඟ කියලා අනවන ඒකට කියලා තියෙන්නේ සත්වාදී ඉන්දිය කයයි රූපාදී ආරම්මන කයයි එයින් ඇතිවෙනා වූ සංයෝජන කයයි මේ දාහත ගන්නවා ගන්න. ප්‍රයෝජනේ කලකලා ගන්න ගන්න. ඊනියට මොනම කාර්යයක් වෙන මොනම කඩපාඩම් කරනවා එකක් මොනම ප්‍රස්තාරයක් මොනම මානසික විකාරයක් කරනවා. ඒ දැන ගැනීම, ත්‍ක්ෂිතේ දැන ගැනීම, රූපේ දැන ගැනීම මේ කඩුවකන් කඩුබයන් කඩුබයන් කඩුක උත්පත්ති සංයෝජනන් කියන කාලෙක එයින් ඇති වෙනා වූ පස්ස වේදනා ආදී ධර්මයන් දැන ගැනීම ආරම්භක යෝගාචරයේ බොහෝම විස්තරයි ඉස්සරහට භාවනා කිරීගෙන. ඒක තමයි මේ බණහනකට මැදේ කල්යාණිය රතේ භාවනා කලායත ලැබෙන ලාභ. අවන්දන්න කොට තව තවත් තව තවත් ධර්මානුකූලව වෙදි වෙදි විස්තර වෙන්න පටන් ගන්නවා. අවබෝධන දායකත්ව කාරිනේ. ආවන දායකත්වයේ ගන්නවයි කියලා කියන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම් ගැඹුරක් නෙවෙයි. නමුත් මේකට අපි සාහර වෙන්න ඕනේ. අපි මේක පිළිබඳව විතරෝම එළඹ සිටින්න ගත කරන්න ඕනේ. ඒ මොකද ජීවත් වෙනවා කියලා කියන්නේ කොහොමද? අත්දැකගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒ නැත්තම් කියනවා නම් නිදාගෙන ඉන්නවා නැතෝ ඉන්නවා කියලා කියනවා නම් මේ හයෙන් එකක් වැඩ. එක්කෝ ඇහ, එක්කෝ කන, එක්කෝ නාසය, එක්කෝ දිව, එක්කෝ කය. මනසක් වැඩ ඉන්දිය කියන අවස්ථාවකට භාවනාවට ලක් කරගන්න බැරි නිසා අපි කියනවා අරිහිත රකින්න දුකේනවා ඒකං කරන්නේ කින්නෝවා දයානෝවා යාල තත්ත්විදත නිකෝ ඒකං සතින් වැඩි එය ප්‍රඥමේකං විහාරං සමාධෝති සම්පිතාක්ෂකගෙන ඉන්නවනම් සම්පිතාක් ඉඳගෙන ඉන්නවනම් යම්කිතා ඇරගෙන ඉන්නවනම් යම්කිතා ඕනවනම් විසා ගන්නවනම් සදමින්දේ හැර මේ සෑම අවස්ථාවකම ඒ එළඹී සිටියේ ගත කරන්නේ. ඒක බ්‍රහ්ම ජීවිතය. අර තාත නිින්ද ගන්න ඉන්න වෙලාවේ අපේට ආධික යෝගාවකට කැපෙන්නේ. මෙන්න මේ විදිහට කරනකොට යෝගාවතරය නිින්දාකට අවුස්සී කුරුල්ලෙක් වාගේ. මේ සතිඉන්ද්‍රියන්ට සෑම කරකදීම අවුලා තියෙන්නේ සර්වඥාන්සේ විදිහට බැල ධර්මයේ නැති බැල මේ අවුලා කියලා සෑම අයිතියක් හේනුවක් ගන්න යන්නේ ඒ සෑම කන්දරයක්ම විමුක්තියක් ආවලක් කරයි. ඒ නිසා කන්දරේ අන්තාකා තියෙනවද ඒ සියල්ලම ධර්ම කොටසට අයිති ඒවා විමුක්තිය තමයි සර්වස්ව විමුක්තිය කියන්නේ. ඒ නිසා මේ කන්දර පිළිබඳ ඉගෙන ගැනීම, අවු ඉගෙන ගැනීම, අකුසලයක් ඉගෙන ගැනීමක්, නරකක් ඉගෙන ගැනීමක් කියන්නේ පා ඒ මොකද ගන්න ලෙඩ අත ගන්න ඕනේ. කියන්නේ පිටුවා. භාවනා පිටුව කියලා කියන්නේ. අපේ ලොකු ආමින් වාසික පොතේ සඳහන් කරලා තියෙනවා මේ තරම් උතුම් කටයුත්තක් කරනවා. Tamange ඔය කියන අය අධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, ඒ උපදිනා වූ දේවල් ආදී පිළිබඳ ඉතාම සැලකිල්ලෙන් හොයමින් තමන්ගේ අමුතරවන් ගැන, තමන්ගේ වස්තු මුදල් ගැන, රටේ දේශපාලනය ගැන නොසලා කටයුතු කරන කෙනාට රක්ෂ කියන්නේ භාවනා පිට භාවනා පිටයි. කොටින්ම ලොකුදාට උපමාවක් අපේනවා කියලා පිළිච්ච පරික්‍රමල කරන්න කලකන්නේ නැහැ කියලා මේ තරම් හිතුන් දහන කොටා කරගෙන ගෝඩාව කරනවා. ඒකයි අපි මේ භාවනා මධ්‍යස්ථානවල ඉන්නේ. මේ භාවනා මධ්‍යස්ථානවල ඉන්නේ ඉන්න හරිය ඔය කියන පිස්සුම තමයි. එනිසා ඉතින් පිස්සන් කොටියක දෙයක් නෑ ඕනකොල්ල පිස්සු ගෙලින්න පුළුවන්. නමුත් මේ පිස්සුව සර්වඥ වාසේ දකින්නේ නෑ පිස්සුවක් විදියට උනාදේ දකින්නේ මේ අන්ධබුත ලෝකේ තියෙන ආවුතිස්සක්. මෙන්න මේ කාරණාව තේරුම් ගැනීමදී මේ අධ්‍යාත්මික බාහිර ආයතන පිළිබඳ අවබෝධය ඉතාලයි. මේ විදිහෙම අපි බහිනවා සූත්‍ර විවරණයටම අතන්ත විස්තරයේ වික්කු යතු අධ්‍යාත්මික බාහිරේහි ආයතනයේහි ධම්මාන ධම්මා ධම්මාන ධම්මා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති මහණෙනි මේ අධ්‍යාත්මික වූ බාහිර වූ මේ හයක් හයක් වූ ආයතන කෙරෙහි ධර්මයේ ධර්මාන ධර්ම දකින්නාතුරු ගත කරනවා කියලා මම කියන්නේ මොකද්ද? මොකක්ද මේකේ අදහස් කරන්නේ? එතකොට අපි ඉදිරිපත් කරගත්තේ මේ එක ආයතනයක්. ඒකට අපි කියනවා චක්ක ආයතනය කියලා. හොඳ සංවර්ධනාන්තයේ සුද්ධ සත්‍යකරණ වාචය. චක්කුන්ත පජානාති රූපේත පජානාති යන්ත තදුදයන් පටිච්ච උප්පජ්ජති සංයෝජනං පඤ්චපජා අනේ මේ විශේෂයි ඒ යෝගාවචර වික්ෂය වික්ෂින අදහසක් මෙතෙන්දි විස්තර කරගනිමු සංසාර බය දන්නා වූ සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරන්නා වූ අයිදුවේ ඕකයි වැක්තිය වතුන්ද වේවා අපි ආර කියන වික්ෂය කියලා ආනිවැනි වික්ෂයක් සක්කුංච පජානාති ඇහ විශිෂ්ට ඥානය දරයි රූපේක පජානාති මේ ඇහැට මේ වෙලාවේ බුදු වන්නා වූ වර්ණ රූපේ තියෙනවනේ. මේ වර්ණ රූපය ඒ විචිත්ත ඥාණයෙන් දරගන්න. ඥානික සතු භයං පරිච්ඡ උපජ්ජති සංයෝජනං සංසපජානාති. මේ ඇහැ දැක්ක හොඳා. මගේ ඇහැ බොහෝම පෙනීම හොඳා. මේ රූප වෙන කාටවත් දැකන මම විතරනව දැක්කේ කියලා ඒ දැකපු රූපේ අල්ලාගෙන අපිට සමහර වෙලාවල් වලට ඒක පිළිබඳව ආගයක් ආඩම්බරයක් හිතට එනවා. මේ දැක්ක හොඳ. එහෙම නැත්නම් මම අහවල් දෙයක් දකින්න යන්න ඕනේ. ඒ දැක්ක කෙනා තමයි ලෝකේ ගණන් ගන්න. ඒ නිසා ඒකත් දකින්න ඕනේ කියලා වටිනා වස්තු දකින්නකොට අපිට ඒ වස්තු විතේ ඒ හෝ දැක්ක ඇහැ විතේ හෝ සංයෝජන පහළ වෙනවා. ඉතින් සංයෝජන පහළ වෙන වෙලාවේදී මේ සංයෝජන ධර්ම ගන්නවනම් ඇහත් දැක්ක රූපෙත් දැක්ක සංයෝජනයක් දැක්ක එතකොට මේ සර්වච වචනයන් වල බලනකොට ඒ චක්කායතනේ සම්බන්ධයෙන් ගත යුතු උත්තර. යන්ත ඒ සංයෝජන ධර්ම සම්බන්ධයෙන් කියලා කිව්වේ. යථාච අනුප්පන්නස සංයෝජනස උත්පාදෝ රෝති සංකප්පදාන. සාමාන්‍ය විදිහට බලන් ඉන්නවා ඉන්නකොට සංයෝජන කිව්වේ නෑ දැන් පිට වෙලා බලන් ඉන්නකොට සංයෝජන පහළ. අනේ මට මේක විනාශ නම් හොඳයි නැත්නම් මේක විනාශ කරන්න උනා නම් හොඳයි මේක ලං කර ගන්න උනා නම් හොඳයි, බදා ගන්න උනා නම් හොඳයි, මගේ කියා ගන්න උනා නම් හොඳයි ආදී වශයෙන් සමහර වෙලාවට අපේ පිටවලට පෙර නොවුනා වූ ඒ සංයෝජනවල පහළ වෙන හැටි හොඳ නැත්ත වශයෙන් කියනවා මධ්‍යේ කල්යාණේ වශයෙන් හොඳට ගැඹුරින් භාවනා කරන විපස්සනා කරන යෝගාවචින්ද වැටේ. ඒ වගේම තමයි යතෝත උප්පන්නස සංයෝජන සපහානන් හෝති. ඔන්න භාවනා කරනකොට ඔන්න හිතට ප්‍රියමනාප කමනීය රමණීය රූපයක් මත වෙනවා. ඒක භාවනා අරගෙන හිත ගිහින් දැන් අරකේ පිටිපස්සේ ඇදීගෙන හිත යනකොට කල්පනා වෙනවා මේ මම මේ පිළ අරගෙන ඇවිල්ලා. මේ බොහෝ කලාත්මක හම්බෙච්ච මේ වටිනා භාවනා පරියන්ක අවස්ථාවේ මේ කුණුකන්දලක් බදාගෙන අර මුකාදෝ ආගේ ඒක පිටිපස්සෙන් ඒක හොඳ. මේ පිළ අරගෙන ඉන්න මෙතර උදේ ඉන්න ඕන ඔය කුණුකන්දල් කල්පනා කරන්න කියලා අර සංයෝජන ධර්මයයි ඒ පිළිබඳව මුළු ආශාවක් කියන්නම අර දැඩි නිග්‍රහයකට යුක්තව සීලය ආවර්ජන කළා තමන්ගේ මට්ටම ආවර්ජන කළා ඉන්න තැන ආවර්ජන කළා ප්‍රහාණය කරනවා දුරු කරනවා එතකොටත් ඒ ප්‍රයත්නින් ගන්න හර විපක ඒ උත්පන්න වූ සංයෝජනේ ප්‍රහාණය වෙන ඇති ඇනිවදාතල දැක්කත් මේකත් මේ අධ්‍යාත්මික බාහිර සංයෝජන ධර්ම දර ගැනීමේ එක පියවරක් යතෝක උත්පන්නස යතෝක පඤ්ඤුනස්ස සංයෝජනස ආයති අනුත්පාදෝ හෝති යම් ආකාරයකට එහෙම ප්‍රහාණය කළාට හිතේ කෑදරකම තියෙනවනම් හිතේ ලෝකම කරන හින්දීන්තරේ ආයතරය කරපුණු අදහස අරපුණු ආදාව හිතට දින්ගන. මේ යෝගාවට ආයෙත් හිත පීඩාවක් ඇති වෙනවා. මේ මේ අදිස්ථාන ශක්තිය පිළිහිමක් ඇති වෙනවා. මේක අයින් කරුවොත් මොකද ඔය බලන ආයෙත් ඇවිල්ලා ලැබගෙන තියෙනවනේ කියලා ඉතින් ආයෙත් නරක අයින් කරනවා. ඕමෝම කරගෙන යන වෙලාවල් වල සමහර විටක යෝගාවචරය නිකන් මහා කැලේක අඳුරක කුඩල් වෙන දැනක කටු චරිතව ඉන්න තැනක කැලේක රිංගාගෙන රිංගාගෙන ගිහිල්ලා හොඳ කලෙලියකට පත්නවා වගේ විල්ලිලියකට ආවගේ සමාජාත එහෙම කිසිම බාධක ධර්මයකින් තොර ඉස්පාසු තැනකට පත්නවා. එතකොට නම් තේරෙනවා ඉස්සෙල්ලා නම් හිත මේ වගේ සංවේදන ධර්ම ටික අඳු කරගෙන හිටියා දැන් නම් හිත ඕන හොඳ කලෙලියකට. එතකොට ගන්නවා ආයේ මේ කලෙලියට උන නරවන දුරු කන්දල් සංයෝජන පහළ වෙන්නේ නැහැ. හැබැයි ඒක තාවකාලික දෙයක්. මේ වෙලාවට ඒ தත්ත්වෙට එන්නේ කොහොමද? උපන්නා වූ සංයෝජන ධර්ම නැවත නැතුම වෙන ආකාරයට අයින් වෙනවා කියලා දැනගන්න. නමුත් ඒ දැනගැනීම සාවකාලිකයි. යම් ආකාරයකට මාර්ග ඥානයකින් මේක දිහා එළුවන්නා නැවත නැතුම වෙන ආකාරයකට වෙන්න ඒකට අපි කියනවා මාර්ග ඥානය කියලා. එතකොට මේ නිසෝවන් මාර්ගයට සක්කායනික විදිකිතා දීලබ්බතාදී පරාමාස ආදී ඒවා එන්නේ නැහැ. නමුත් මේ භාවනා මධ්‍ය අවස්ථාව විපස්සනා වස්තාවේදී අර වගේ කලෙලි වුණාට ආයෙ නොයනවා කියන එක පැටයක් අදහසක් ලෝකී මනසට ආවට ඒක සාවකාලිකයි නමුත් ඒක හොඳට අත්දැකීම පුළුවන්. ඒ නිසා දැකීම සම්බන්ධයෙන් දැකීම කියන මේ සංකල්ප තුලින් බලනවනම් අධ්‍යාත්මික බාහිර ආයතන දැනගත්තා කියලා කියන්නේ දැන් මම බලන බල බලන්නේ බල මෙනෙහි කරන අවස්ථාවේදී මගේ දැන් ක්‍රියාත්මක වෙන්නේ ඇහැ එකෙන් දැනගන්න. අතෙන් නෙමෙයි, නාසයෙන් නෙමෙයි, දිවෙන් නෙමෙයි, ශරීරයෙන් නෙමෙයි ඇහැ දැන් ක්‍රියාත්මක වෙන්නේ කියලා දැනගන්නා ගතිය චක්කව දැනගැනීමේ පළවෙනි මේ චක්කුවයට සත්‍යාරමුණ වදින්නේ නැහැ. ගන්ධාරමුණ වදින්නේ නැහැ. සොත්තාරමුණ වදින්නේ නැහැ. රසාරමුණ වදින්නේ නැහැ. ධම්මාරමුණ වදින්නේ නැහැ. වදින්නේ රූපාරමුණේ පමණයි. මගේ ඇහ පිටිකවන්න පුළුවන් නේ, ඉඳන්න පුළුවන් නේ, උනන්දු කරගන්න පුළුවන් වෙන්නේ ප්‍රදූපයට පමණයි ආලෝකයට පමණයි කියලා. මෙන්න ඒකට හේතු වෙච්ච ආලෝකය. මෙන්න ඒකට හේතු වෙච්ච වර්ණ රූපය කියලා. ඒ වෙලාවේ අපේ හිත කිසි කවන අපේ ඇය කිසි කවන රූපේ මේකයි කියලා හොයනවා. ඒකට ටික බාහිර ආයතනෙ දැක්කා වෙනවා. මේ දෙක ආධ්‍යාත්මික ඇහත් බාහිර වූ රූපයත් එක්ක ගැටීම නිසා මේ දක්ෂින රූපේ මත වේවා හෝ නොවේවා හෝ මා අසලයක් කියලා හෝ සුබ ලක්ෂණයක් කියලා හෝ අපි ඒක පිළිබඳව උපදනා වූ කෙනෙහස සමහර විචක දක්ෂ යෝගාවට එතනින්ම දක්වනවා. ඒක නම් අපි කියන එකට යන්ති සතුටයන් පරිච්ඡ උත්පත්ති සංයෝජන සංකපදා. හැබැයි කවමදාකත් මේ දෙන එකතනම් දකින්න හම්බෙන්නේ නැහැ. ඒක පිළිබඳව යෝගාචර අනුලෝම කල්පනා කරගන්න ඇහැ දකින්න වෙලාවේ ඇහැ අවබෝධ කරන වෙලාවේ ඇහැ මෙනෙහි කරන වෙලාවේ ඇහැකට භාවනා කරන වෙලාවේ රූපයෙන් රූපට යන්න විදියක් නැහැ හිතට එකවරකට එකයි කරන්න. අපේ හිත බාහිර ආයතනයේ වෙන රූප බල බල ඉන්නවනම් කවදාකවත් ඒ හිතට ඇහැ විශේෂ ගෝචර වෙන්නේ නැහැ. එහෙම නැතුව ඇහැ රූපයක් නැතුව මේ ඈත් රූපයක් නිසා එකදෙනා වූ රූපෙදම රැඳුනා ගැටුනා වේවාම වේවා මංගලා මංගල නිත්‍ය වශයෙන් දකිනාන ඒ සංයෝජන ලකින වෙනාවේදී ඒ හිතට ඒ භාවනා හිතට ඇහැව රූපයක් ගෝචර වෙන්නේ නැහැ. නමුත් පළවෙනි චිත්තක්ෂණයේ ඇහ ඊගා චිත්තක්ෂණයේ රූපේ ඊගා චිත්තක්ෂණයේ මේ සංයෝජන ධර්ම කියලා මාරු කිරීමට හිතට කිසිම අපහසුතාවයක් නැහැ. මේ යන කොටකද ඒ දේ තමයි හිත යන්නේ. ඒ නිසා යෝගාවචරය කවම දාපවත් නරකයි. මට ඇහැ දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කවදාකවත් නරකයි මට රූපේ දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කවදාකවත් නරකයි මට මේ දෙක නිකන් උපන්නා වූ සංයෝජන ධර්මයේ දකින්න ලැබේවා කියලා. දකින්නේ මොකද්ද? ඒකෙන් පිළිසෙන්නයි කියන්නේ. ඒකෙන් පටන් ගන්නයි කියන්නේ. එතනින් නැහැ ගන්නයි කියන්නේ. ඒ නිසා මා විසුද්ධි මාර්ගය තීකාරක සංගීත මාර්ගයේ තීකාරකාව කියනකොට ඒක සඳහන් කරලා තියෙනවා යථාපාකටං විපස්සනා අභිනිවේෂෝ යමක් ප්‍රකටද එතනින් අභිනිවේෂණය කරන්නේ එතනින් විපස්සනාව තමයි බලන් බලන් යනකොට මේ බුද්ධ දේශනාව අනුව ඊගාවට කියන ඊගාවට නීගාට කියන ඊගාට කියන යෝගාට කියන මේකට මේකට වලේ විඥානයේ ඒක ඉති කියලා දක්ෂිනදී ප්‍රකටදී Tamanta ඉදිරියේ විකාශනය වෙන දේ ඒ ආකාරයට පිළිගන්නවා නිසා චක්ෂුෂය පිළිබඳ ඇහැ පිළිබඳ ඇයි කරුවක් කරනවා කියන්නේ ඉතිසලාම දේශනා කළේ අපේ මුළු ජීවිතයේම වැඩියෙන්ම සංසාරයට බඳින්නේ ඇයි ඇහැ නැති වුණොත් අපි අඳනවා ආපෝ ඇහැ වාගේ තිබ්බ එක මොනම වචනයක් කරුණාත් අපි කියන්නේ ඇහැ වාගේ කිය. ඇහැ නැති වුණාට පස්සේ අපිට චක්ෂුෂය දෙකම සම්බන්ධ කරගන්න හුඟක් වයසට ගියත් අන්ද මේ ලෝකේ නිරත වෙන නිර්වර්ණ වෙන්න ආහාර රුචි අඩු වෙන්න ඇඟේ පැත්තේ රුදායන ප්‍රධාන හේතුව මොකද ඇහැ පේනවා. ඇහෙන් එන කිසි ගැනීම නැහැ. ඇතේ ඇහෙන් දෙන කුතුහලේ නැහැ. ඒ නිසා ලෝකේ විවරණ වෙනවා. සද්දෙන් කොච්චර කෙරුවක් ඇහෙන් තරම් අපට ඒ කුපිතකම ඒ කුප්පකම ඒ මේ වින්දන ගතිය ලබන්න ඒක ඇහැ තමයි අපි මේ සංසාරයට ගන්න ප්‍රධානම දේ. මේකට සර්වඥයන් දේශනා කරලා පුරාණ කම්මන. පරණ ණයක්. ඒ වෙනකොට අපි ප්‍රාර්ථනා කරන්නේ හොඳ ඇස් දෙකක් ලැබේවා, හොඳට දකින්න ලැබේවා කියලා තමයි අපි සංසාරික වශයෙන් අපි ප්‍රාර්ථනා කරන්නේ අපි අනුන්ට ප්‍රාර්ථනා කරන්නේ මේ යෝගාවචරය පැත්තෙන් බලනකොට ඇහැ විතර අපිට මේ සංසාරේ වද දෙන දෙයක් නැහැ. සංසාරට බන්ධන සංයෝජන උපදවන දෙයක් නැත්තේ. මේක රජුගේ කාර්යය. ඒ නිසා තමයි රජුගේ මිනිහෙක් මරන්න ඉස්සෙල්ලා කරුව කාමරේට. එදා තු මලහ සමාන. බඩේලියෙන් පටන් ගන්නවා. ඉන්දියාවේ නැගහැරෙන වැඩ. ඒ මොකද ඒ පුද්ගලයාට දැන් දුක පේන්නේ නැති නිසා මරණයම තමයි මේ මේ ඉතියි. Taman එක කරපු අපරාධයමයි මැනි මැනි මැවි මැවි පේන්නේ. තව ටික දවසකින් Taman එල්ලුම් ගහ එල්ලන බව මැවි මැවි පේනවා. ඉතින් මේ මනස මැරෙන්න ඉස්සෙල්ලා මරනවා. මේ යෝගාවචරයේ ගුණ අන්ධකාරතන කියලා කියන්නේ නිවනට මාර්ගය. උදාහරණ දැන් හේන් සංයෝජන ගන්න උදාහරණ කියලා අවස්ථාව අඩු. ඒ නිසා ආලෝකය ටිකක් අඩු කරලා තහන් නිවන වාඩි වෙනවා. ඒක ඇහැම නෙවෙයි, ඇහැ දෙවිත් රූපේ සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙන්න හැටි. මේ නිසා අපේ සංසාරේ වැඩියෙන්ම අපි සංයෝජන ධර්ම ඇති කරන්නේ ඇලෙන්නේ, ගැලෙන්නේ, බැඳී ගන්න. එහෙම නැත්නම් අපේ හිත වැඩියෙන්ම කුපිත වෙන්නේ, අපේ හිත වැඩියෙන්ම සලිත වෙන්නේ මේ වර්ණ රූපෙට තමයි. ඒ නිසා ගවචනා ඉස්සලාම දැනගත යුතුයක් විදිහට සත්‍යක ප්‍රඥානාති රූපේක ප්‍රඥානාති යන්ති සදබයං කායික උපජ්ජති සංයෝජනං කායික ප්‍රඥාන. ඒකේදී අවබෝධය අකින්නම් අනලී. ඔබ අනේ ඒ තරම් අපි මත් කරවන්නේ. අනේ ඒ තරම් අපි අන්දමන්ද කරවන්නේ. ඊට වඩා ජීව ඊට වඩා නාසය අන්තිම ලේබික තමයි කරන්නේ. ඒ කාරණේ තින්දි නැති වෙන තා ආනාපානයි කියන මේ දෙක කායික නැත්නම් කායනුපස්සනාවට සම්බන්ධ කරලා ඒකෙන් පටන් ගන්නවා. මේ කියන්නේ අර දැනටත් සංකල්පේමයි. යථා පාකතං විපස්සනා දිවිසෝ යන්තන ප්‍රකට දෙකකින් දැක ගන්න. හැබැයි එතනින් දැකගත්තට ආය පිළිබඳව අපි උෂ්ම පිළිබඳව අපි ඉන්දිය නැතින පිළිබඳව අපි කොච්චර දැනගත්තත් ඒක යන්තම් කලින් සංකේ තමයි තියෙන විතරයි. ඊගාවට අපිට සිද්ධ වෙනවා නා කය වශයෙන් ගත්තා මෙතන කියනවා අපි කය වශයෙන් ගත්තා ඉතරස්තාව විදල වැදගත් ඒවා කට වියාපෝ තේජෝ වායෝකේ ඒ හතරම ප්‍රධානම දේ වායෝ දෙදී අවබෝධ කරගන්න මේක එතනින් පටන් අරගත්තට ඉවර නැහැ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය පදනම් වෙලා තියෙන කට වියාපෝ තේජෝ නැහැ ඒකෝද කට වියාපෝ තේජෝ සම්පූර්ණ කරගන්න නැතුව වේදිකාව දක්ින්න නැතුව නළුව දැක බෑනේ සම්පූර්ණ තේ දැක් ගන්නකොට ඔන්න එකම රූප ධර්ම සම්පූර්ණ ඒ රූප ධර්ම සම්පූර්ණ කළාට, කය පිළිබඳව ආවෝද කළාට, නාසයේ සිටිනා වූ උපස්ථාන පිළිබඳව අලුතින් අර දැනුම විවර්ධනය කළ කලල් කළ දියුණු කළ යොදන්නේ යෝගාවචරය මේ ආයතන සම්බෙන් උනන්දු කරනවා. ඒක තේරුම් ගත්තට පස්සේ ජීව ජීවෙන් කන අනේක. වැඩි හමාර වෙන්නේ ඇහැ දැකීමෙන් තමයි. ඒ නිසා ධර්මාවෝද ලැබුණාට පස්සේ චක්කුන් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි මේ ඇහැ යට කරගත්ත දවසේ තමයි ප්‍රඥා ලෝකේ පහළ වෙන්නේ අපේ මිනිස්සු ආලෝක දර්ශාම ඇහැ නෙවෙයි ප්‍රකාශ කරගෙන තමයි ඊවන් දකින් නෙවෙයි කතල හොයාගෙන යන්නේ සංගතන විවිධාකාර වර්ණ රූප තමයි බලන්නේ සමනල රූප ඉල්ලන විවිධ සිද්ධි ඉල්ලනවා ඒ සිද්ධි දැකපුවම ප්‍රකාශ කරගෙන බලන්න යෝගාවචරින්දත් මේ අනිපාදේ තියෙනවා. ඒන්න අපි තේරුම් ගන්න ඕනේ එතකොට අපි බැලෙනවා දැනගත්තා වරදලගත්තා විශාල සංවර්ධන ගන්න මණ්ඩල මණ්ඩලයේ කරේ ගත කරනවා. ඒ විවිධ රූප දක්වමින් විවිධාකාරයෙන් මේ අරමුණු මාරු කරමින් අවදාකත් අපිට ඇහැ අවබෝධ කිරීමත් රූපය අවබෝධ කිරීමත් එහි උපන්නා වූ සංවේදන ධර්ම අවබෝධ කිරීමත් තමයි. ඒකයි සර්වඥා කියන එකම අරමුණ. ගන්න ඇස්වල කරකව කරකව වට පිට බලන්න එපා. ඇස් වහගන්න ඇහෙන් බලන රාගේ අර අරමුණ ධ්‍යාන බලයි. මේක කරගෙන උපස්ස ඒක තමයි නාලියන්නේ ඒක තමයි අමාරු ඒක තමයි එහෙට මෙහෙට දඟලන්නේ. දැන් අවස්ථාවක ඒ දකින්න දේ ඉන්දිමෙන් කියන ආනාපානිය නැත්නම් ඇස් දෙක අරලා අපි බලනදී දක්ෂිනා දක්ෂිනා කියලා මෙනෙහි කිරීමල පටන් අරගත්තොත් බොහෝම ඉක්මනට උපදින්නා වූ සංයෝජන ධර්ම නිරුවත් වෙන්න පටන් ඒ සංයෝජන ධර්ම වල තියෙන ආලෝක ආලේපන ගතිය, ආටෝප ගතිය, කොටවත් ගතිය දුරු වෙන්න පටන් ගන්නවා. ඒක අපි බැඳ ගන්න, මෝහණය කර ගන්න, මත් කර ගන්න පුළුවන් ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඊටගේ දහහට ගන්න අපිට තේින්න පටන් ගන්නවා. අයි දෙවි දෙන්නන් කොක්කොම දැක්කට පස්සේ අපිට තවදුරටත් එහි අගේ නැතුව යනවා. එතකොට අපි කියන අරමුණ තියෙනවා, අරමුණ නොදැලී ගියා. ඒ නැත්නම් දැන් මම මොකටද භාවනා කරන්නේ කියලා අර එකම දැකපු අරමුණේ සංයෝජන ප්‍රවේදී. ඇලවෙන, ඇලෙන, බැඳෙන, සිත් ගන්න ආටෝක තාටෝක ගැති නැති වෙනකොට යෝගාවචරය කරන්නේ. යෝගාවචරය දන්නේ නැහැ මේ භාවනා නිරත ඉන්නේ සංයෝජන ධර්ම තුරු වීමෙන් කියලා. හිතන්නේ සතිය නැතිලාද සමාධිය නැතිලා වෙන්නේ නැති නැත්නම් මේ කරපු තැන හරි නැහැ පිළිවෙලේ හරි නැහැ භාවනා ක්‍රමේ හරි නැහැ කියලා සංයෝජන ධර්ම දුර වෙනකොට දුර වෙනකොට දුර වෙනකොට ඒ සංයෝජන ධර්මත හොඳට දැනගන්න නම් ප්‍රකට වෙලාවෙන් දකින්න ඕනේ අත්කට වෙලාවෙන් දකින්න ඕනේ මතුවෙනවා දකින්න ඕනේ පහ වෙනවා දකින්න. නමුත් මේ යෝගාවතර හිත ආධුනික හිත බොහෝ විට මේ සංයෝජනයාගේ විචිත්‍ර භාවයයි බලාපොරොත්තු වෙන්නේ. විචාර මාර්ග වෙනකොටම ඒක තමයි. ඒකෝදී දිගට බලහින්නක සංයෝජනවල දුරුමයි කියන එක බුදුහාමුදුරන් වැඩක් වෙන්නේ. ඒක ලෝක ධර්මතයක්. නිවේලේ ලක්ෂණ කුතුලාගේ කර්මදා නිවේලේ තෙනේ සැකරේම කුතුලා කියලක මේ නැත්නම් තහු බහුවෙකට කොහොම කොහොමද කියලක මේ භාවනා යෝගාත්ම හොදාක භාවනා කරන කෙනෙක් නම් ඒ විදිහට හොඳට ගන්නවා මොන ආරමුණක් ඇහැට දුන්නත් නැත්නම් මනින්දේට දුන්නත් උඹ වේලාවක් බලනකොට ඒක සංවේද ධර්ම පහ වෙන්න පටන් අරගන්නවා ඒක තමයි අපි නිසිදා ඥාන කියලා කියන්නේ ඒක විඳන ශක්තිය නැතිනම් නිර්වින්දනයක් පහළ අභාග්‍යක කියලා කියන්නේ මාර්යා මේ වෙලාවේ විශාල සේනාවක් කරගෙන ඉන්න කියනවා යෝගාචරයට ඔක තමයි මම කියන්නේ. ඔක තමයි මම කියන්නේ අර හිතපු විදිහට පිළිහාන් කරගෙන ආගමික ජීවිතයක් ගත කරන්න කොච්චර හොඳ දැන් බැලුව බැලුව තන හරි පාන්නේ. මොනම දෙයකවත් රසයක් නැහැ. කෑම ගන්නත් බැහැ. නිින්ද යන්නේත් නැහැ. මේ බණත් එක ආවෙලා. ඉතින් ඒක නිසා ඔක අතර ගන්න නරකද අපි ආගමික ධාර්මික ජීවිතයක් ගත කරගෙන හිටියොත් කියලා අර යෝග ආචරණයට ගෙනල්ලා වෙනස් යෝජනා පත්‍රයක් ඉදිරිපත් කරනවා. ඒක සම්මෙන්දයි දරුවක් යනන්ට විතර දේශනා කරන්නේ යන්ත සබයන් පරිසෝපකදී සංයෝජනං සංකතය. මේ ඇස් සුජාත සයන් සංයෝජනයේ මුදලකට යුතුයි. යන්ත උප්පන්නස්ස සංයෝජනස පරිණං හෝ පහන හෝ සංකතය. තිබුණා වූ සංයෝජනයක් ප්‍රහාණය වෙනවා නම් එකක් දැනගන්න. නොතිබුණා වූ සංයෝජනයක් පහළ වුණා නම් එකක් දැනගන්න. තිබුණා වූ යටගියාව සංයෝජනයක් නැවත පහළ වුණා නම් එකක් දැනගන්න. විචිත්‍ර ගැඹුරට මේක පිළිබඳව සරුවචන ආශිකේ දැනුම කොහොම වෙන්න ඇත්ද කියලා අපිට පුළුවන් වෙන කිංචි සම්සන්දනයක් කරගන්න විතරයි. අපි දැන් ඉන්නේ සංයෝජන කියන වචනේ පොඩ්ඩක් අපි කල්පනා කරලා බලුවොත් කොහොමද මේ සංයෝජනේ පහළ වෙන්නේ? මේක ඇහි තිබෙන සංයෝජනයක්ද? මේක රූපේ තිබෙන සංයෝජනයක්ද? නැත්නම් කොහොමද උනේ කියලා. මේක ගැඹුරු මේ අපි සාකච්ඡා කරන එකක් නෙමෙයි. රහතන් වහන්සේලා සාකච්ඡා කරලා තියෙනවා. ඔක්කිට විභානාදී කියලාගෙන බුද්ධජානනාදී කියපු ඕනම දෙයකට අර්ථ යොමු දෙන්නේ ධායකතු නන්ලකට පාදිලාදී කියන මහන්සියහන ස්වාමීන් වහන්සේ මේ ඇහිද මේ සංයෝජන තියෙන්නේ රූපෙද මේ සංයෝජනේ තියෙන්නේ නැත්නම් කොහොමද මේ සංයෝජනේ පහළ වෙන්නේ කනේද මේ සංයෝජනේ තියෙන්නේ ශබ්දෙද මේ සංයෝජනේ තියෙන්නේ නාසයේද සංයෝජනේ තියෙන්නේ කඩේද සංයෝජනේ තියෙන්නේ නැත්නම් පතේද දිවේද අයේද පස්සේද මනසේ දැක්කහම ඉස්තරේ කියනවා කවදාකවත් ඇහි සංවේදනය නැහැ කවදාකවත් රූපේ සංවේදනය නැහැ මේ දෙකේ රුම කරගන්න තියෙන්නේ මේක නේ අපි යම් කිසි සිද්ධියකට ගියාම යම් කිසි දර්ශනයකට අපි ඉදිරියපත් වෙච්චාම යම් කිසි තැනකට අපි ගියාම ඒක අත්දකින්න පුළුවන් අපිට ඒක භූත මාර්ගයෙන් අත්දකින්න පුළුවන්. එතන ජීිත වෙන ශබ්ද මාර්ගයෙන් පුළුවන්. එතන තියෙන ගඳෙන් පුළුවන්. එතන තියෙන රසයෙන් පුළුවන්. එතන තියෙන පහසෙන් පුළුවන්. අපිට මිනිසුන්ගේ ඉරියව් දිහා බලලා හැසිරීමෙන් බලන්න පුළුවන්. අය ආකාරයකින් අපිට ඒ විද්‍ය සම්බන්ධ වෙන්න පුළුවන් නම් පිටට කවම දාපත් හයම ගන්න බෑ. ඉතේ කෙවරකට ගන්න එක. ආනේ එක ගැනීම නිසා පහක් වහන්න තිබෙනවා. ඇහැ ක්‍රියාත්මක නම් කන වහන්න ඕනේ. නාසය වහන්න ඕනේ. දිව වහන්න ඕනේ. කය වහන්න ඕනේ. අනිකුත් කල්පනා වෙහෙන්න ඕනේ. මෙන්න මේ වහල් ඇහැට විතරක් අන මේ රූපයට විතරක් ඇහැ යොමු කෙරුවා කියන එක කවමදාකවත් අපි තේරුම් ඒ වෙනකොට සංස්කාර ධර්මයෙන් මොකද කරන්නේ? ඉතින් ඇහුවා විතරක් නෙවෙයි දැක්ක. දැක්ක විතරක් නෙවෙයි අද බලව රස විඳිනුනේ නනත් බලව රන් බලව නෙවෙයි අල්ලත් බලව අල්ල බලවන්නේ කල්පනාකටත් බලව කියලා අර ඉතුරු ටික ඔක්කොම ගෙනල්ලා සංස්කරණය කළා අපිට පෙන්වන්න බෑ ඇල්වා දැක්කා ගන්න බැලුවා රස බැලුවා පහත ලැබුවා කොහොම හරි කියලා. ඉතින් අපි හිතා ගන්න ඇත්ත තමයි. මේ දැක්ක විතරක් නෙවෙයි ඒ විලානම ඇහුවා. ඒ මොකද ඊගා චිත්තක්ෂණේ ඇහුවා වෙන්න පුළුවන් ඇත්ත. මොකද එක චිත්තක්ෂණේ භාවයට. ඒසා භූත ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ පහ අය හැමදාම එළඹිලා තියෙනවා මේ චන සංකප්තිය අත්‍යවිශිෂ්ටද. නමුත් ජන සම්බන්ධ දෙපාර්තමේන්තු කිදුලගේ විතර කවදාකවත් නෑ කයම ඉවරපොත් වෙනවා. මේක විදිහට හිතාගෙන ඉන්නවා මම දැක්කා එතන හිටු මිනිසුන්ට කඩින්ද්‍රියම තිබුණා මටත් කඩින්ද්‍රිය තිබුණා අපි කඩින්ද්‍රිය සමින්ද්‍රිය සම්බන්ධ වුණා කියලා හිතනවා. මේ බුදු දේශනාවේ සඳහන් වෙනවා අපි ථේරවාද සම්මන කවමදාකවත් ඉස්සක් වෙන මේ තම මේ හැම ගන්න බෑ. ඉතින් සංස්කරණය මොකද කරන්නේ? ඉවුවා ගත්තා වාගේ බොරු පහක් අර එක සත්‍යයක එකතු කරලා සරවල් කළා තමයි අපිට මේ. සිවිලියක් කියලාත් කියන්නේ මම දැක්කම මම ඇහුවා කියලා අර නොදැක්ක මෙන්නවාපු තද නොබලපු රස බලපු දේවල් තද බැලුවා කියන තමයි මේ දේවල් හැන්දෙන කරන්නේ. මේ නිසා මේක ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ හය තියේදී රූපයට විතරයි නම් අපේ ඇහ යොමු උනේ අනිත් දේවල් වහලා රූපේට ඇහැ යොමු වීම පිළිබඳව ලොකු නම්බුවක් අප ඉඳ ගන්න. ඒ නැත්තම් කොටිම කියන ඇහැ තියා ගන්නවා හිතා ගන්නවා මම ප්‍රබල නිසා රූපේ ප්‍රබල නිසා කනට දැන් තනක් දෙන්න බෑ දැද්දෙන් තමයි දෙන්න බෑ. රූපය ඇහැ අපි හිත උදවන. අපි හිත පැහැර. පැහැරගත්ත ගමන් එතනම චක්ෂුෂේද චක්ෂු විඥාණයට අනිකුත් විඥාණයන් යට කිරීමේ කැට කරගන්න පුළුවන් වීමේ උදාහරණයක් කරන්න විදිහ වෙනවා. උදාන් වල ආඩම්බර බවක් ඇති වෙනවා. මේ නිසා මමයි ලෝක මම කරපු දේ හරි කියලා ඒතර ඉබේම දැනීමක් ඇති වෙනවා. අනුජන පහළ. ඒ නිසා රූපයට ඇහැට හෝ ඇලෙන සුළු ගැටනේ. ඇහි නෑ අනිත් ධර්ම ඇහි නෑ කියලා ඇහි නෑ මේ ඇලෙන ආලෝකන ගැතිය. රූපෙත් නෑ නමුත් රූපයයි ඇහැයි සම්බන්ධ වෙන මේ මඟුල කංගන තමයි අර මේ රූපය ශබ්දයි සම්බන්ධ මඟුල විකසාර නාසයයි ඝන ආග්‍රහණය අතර තියෙන වෙන්න තියෙන මඟුල සම්බන්ධය නැත්නම් ප්‍රේම සම්බන්ධය කරලා දිවයි රසයි අතර තියෙන අනිය සම්බන්ධය කරලා කයයි ස්පර්ශය යටතේ තියෙන සම්බන්ධයක් කරන්න සිද්ධ වෙනවා. මේ ගැනීම නිසාම දිනුවා වූ ඒ වල්ලබය එහෙම නැත්නම් ඒ චිත්‍රපටයේ ප්‍රධාන නඩුව ඉති ලොකු ආරම්භයක් ඇති කරන මම දිනවගත්තා. මේකම සංයෝජන. ඒකයි කියන්නේ අනකොට දකින්නකොට ඒ බව මෙනෙහි කරන්නේ. ඇලීමෙන් දැකීම දැකීමෙන් පස්සේ ඉස්පස්සේ නාමයෙන් කොහොම ඇවිදින්න යන හිතේ කවදාවත් ඡාරයක් ඇති කරගන්න බෑ කවදාකවත් සීයක් ඇති කරගන්න බෑ කවදාකවත් ඇටි දකින්න බෑ. දකින්නකොට මම දකින්න ඉන්නවා කියලා යම් කිසි කෙනෙක් මෙහි කරන්න පටන් අරගත්තොත් ධර්මයෙන් අපිට ශක්තියක් ලැබෙනවා එහෙනම් මම කනමින් නෙවෙයි එහෙනම් මම රස බලමින් නෙවෙයි එහෙනම් මම ගඳ බලමින් නෙවෙයි එහෙනම් මම පහත ලැබෙමින් නෙවෙයි දකින්න. එතකොට ඕනේ ඇහැ උදම්මනවා. අනේ වැඩිම කොහොමද කඩලා දැම්මන්නේ? නාටි වැඩි කඩලා දැම්මන්නේ. ඉගේ වැඩේ කරලා දැම්මනේ. කයි වැඩේ කරලා මම තමයි දිනේ කියලා ඉබේම රූපයක් දැකීම ඇහැට නඳුවක් වෙනවා. ඒ රූපේ ඉස්ත්‍රි රූපයක් නම් පොඩි ඇහැකට සංයෝජන කිසි සම්පතක් නැහැ. ඒක නෙවෙයි. සාම බලපතන දෙයකටයි මම මේ රචනා කළා දිනු. මම ලස්සන ඉස්ත්‍රි රූපයක් දැක්කා. කවුරුත් දැක්කේ මම දැක්කා. එහෙනම් මම මලක් දැක්කා. මම දුරු පිළිගත් දැක්කා. ආදි වශයෙන් අර යටපත් කරපු සතුරාගේ බලවත්කම වැඩි වෙන්න වැඩි වෙන්න දිනාගත්තේ වරකඩියක් වුණත් කමන්නේ දෝරකඩියක් වුණත් කමන්නේ ඒක උදාහරණ පටන් අර ගන්න කතියක් මේම සීමා මේ සංයෝග නිසා අපි දන්නවනේ සීනි තාක්ෂණ පරිචාවක් කියන ශාලාවකට අපිට ප්‍රධාන දර්ශනයකට අපිට ආසනයක් ලබා ගන්න පුළුවන් නම් විශාල පිරිසක් එළියේ බලන්න බැරි වෙන්න බැරි වෙන්න අපේ ආසනය අපිට ලොකු නන්දක් විශාල හටනක් කියලා මම මේ ආසනයක් දිනාගත්තේ කියලා පිටපතේ දක්වන දර්ශනය කොච්චර කටදයක් වුණත් විශාල පිරිසක් ජයගෙන මට ආධනය ගන්න පුළුවන් නයි කියන එකත් උත්සාහ කරනවා. අන්‍යෝන්‍යව මේ සදී ඉන්ද්‍රිය කිසිම එකට ආත්මයක් පොන්දක් නැති පොඩියක් නැති සත්තු ටිකක්. මේ සත්තු තමයි අපි එක එක වෙලාවට ඇහැට කන දීලා කන කන දීලා අපි එකට ආත්මේ රිංගවල ආත්මයක් හදලා වැඩ කරගන්නේ අනිකානේ මොහොතින් කරනවා. මෙන්න මේ ආත්ම සංකල්පේන ඇහි කනට කනින් නාසයෙන් නාසයෙන් දිවට ආදී ගමන් කරමින් දිගට යනවා වගේ පේනවා. නමුත් ඇහි තියෙන යාත්‍ර සංකල්පයේ මේ පැත්තෙන් බලනකොට පේනවා මෙතන තියෙන බොරුවක් කුස මේක ඉක්මන ශීඝ්‍රයෙන් කරට මාරු වෙන නිසා අපිට මේක පිළිබඳව පස්කාත්කාර පරීක්ෂා කරන්න වෙලාවක් අපිට හරියට වැඩ. දැන් ධර්මයේ පෙන්න දෙන්න පුළුවන් පැහැදිලිවම කොහොම දායකත් අපි කරා ගමන් කරන්නා වූ සංවේදන ධර්ම එකවර අත්දකින්න පුළුවන් ශක්තියක් හිටපු නිසා ඉතාම සීමිත කොටයි ගන්නේ ඒ ගන්නකොට බදාගන්න ගන්නවනේ කපන්න බැරියට ඉඳින්නවා. එතකොට ඉන්නකන් සංවේදනය පහළ වෙනවා. උපමාවකින් කියනවා කළු වීමේ કોઈ මේ කළු වෙන කළු හරකේ કોઈ සුදු හරකේ કોઈ දෙන්නේ කල්ලලා ලනෝකින් ගැට ගැහුවට පස්සේ කෙනෙකුට අහන්න පුළුවන් මොකද කළු හරක සුදු හරකට බැඳිලා ආදරෙන් ඉන්නවනේ. සුදු හරක කළු හරකට ආදරෙන් බැඳිලා ඉන්නවනේ. ඉන්දෙන කමිටු විදේකේ හැදේ නමත ලනෝට අවුල. දැන් ඉතින් රණුවේ තියෙන සංයෝජනේ නිසා යම් වෙලාවක ඇහැෙන් කටයුතු විද වෙනකොට සංයුද්ධ ධර්මයක් එනවමයි. සුසජන හිතේ එනවමයි. ඒක අල්ලන්න මාර්ගයක් අල්ලන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම අහම් දකිනින් ඉන්නවා කියන එක නම් ගොරෝසු කාලයක්. අල්ලවුව දකිනින් ඉන්න බැල්ලුව ඒ තමයි සාධුවක් කියන්නේ යෝගාවකට දකින්නේ අපබලා ගන්න. යඳුරු යෝගාවචර හොඳම සිද්ධ වෙන දෙයක් තමයි හොඳට සංස්කෘතිය බලන්න වෙලාවදී දක්ෂින දක්ෂින දක්ෂින නැත්නම් බලන බලන බලන කියලා මෙනෙහි කළොත් ඒ රූපයේ තියෙන අංග ප්‍රත්‍යංග රස ආලේපන මේ රූපලාවන්‍ය දීන වෙන්න පටන් ගන්නවා. දුබල වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ තමයි මේක නිතරම නාවෝතියාගෙන තමයි අපි රූප බල චිත්තක්ෂණයෙන් වර්ධන, සත් ආල චිත්තක්ෂණයෙන් ගඳ බලන ආදී වශයෙන් දිගින් දිගට දිගින් දිගට මාරුව තමයි දුක්ඛ සත්‍ය පළවෙනිම හේතුව. අර මුලක මාර්ග කිරීම තමයි දුක්ඛ සත්‍ය පළවෙනිම හේතුව. මේක තමයි අපි කරන්නේ ටෙලිවිෂන් එකක් නැත්නම් පත්තරයක්. පත්තරය ගන්න ටයිප් ස්ක්‍රීන් එකට හැන්දාවට ඇවිදින්න යනවා. මොනවා හරි දෙකින් විදේකල හැන්ද වෙනකන් මේ රූප මාර්ගයකට මාර්ගව ඉන්නවා. එක තැනක ඉඳ ගියම නිකන් ඉන්නවා. ඒක නිකන් මහා මොකද්ද අමාරු ගතියක් තියෙන එකම දේ නැවත දකිනවා. ඒ මොකද අලුත් කිරීමේ කාර්යන සංයෝජන ධර්ම ඉන්දෙන් දෙයෙන් දුවේ. එනිසා කටින භාවනා කරන කෙනා කියනවා පැය ගාන එකම කටින මණ්ඩලය දිහා බලන්න. ආනාපානික මෙකනවා කියනවා පැය ගාන ආනාපානිය දිහා බලන්න. ඉන්දිය හැකියාව කරන කෙනා කියනවා පැය ගාන ඉන්දිය හැකියාව බලන්න කියලා. ඉතින් යෝගාචරයේ හරි සාධුයි. එන්නේ නැති වෙනවා. නොදෙනිය. එපාරේ. බය හිතෙනවා. අක්කාරිනේවනේ, සැද්දෙනවනේ, ගැස්සෙනවනේ, හුලං ගමනවනේ. මොනවාට දේවා. විද්‍යාඥයන්ට නොදන්න කල දෙයක් නෙවෙයි. විද්‍යාඥයන්ට දීප් මාර්ගයේ දෙකක් දැනගෙන ඒක දිගේම බලන්න කිව්වොත් ඒ කාන්තේම ඒ සංයෝජන ධර්මයෙන් එන්ටේල දුර වෙනවා. වෙන විදිහට කිව්වොත් භාවනා කෙනෙක් ප්‍රතිඵල තියෙනවා. ඒ සම්බන්ධයෙන් භාවනා කරන්නේ මේ වගේ සංයෝජන ධර්ම දුරු කරන්න නෙවෙයි නිරත භාවයක් දැකලා ඒක තුළින් අපිට නිවිදා ඥාන පහල කරගන්න නෙවෙයි මොකක් හරි මේ නම් ලක් ලබා ගන්න. අනිත් භාවනාව උගන්වන්න. එහෙම නැත්නම් මේ අනිකුත් ලෝකයේ තියෙන ආ වූ විෂයක් වාගේ භාවනා විෂයක් කරන්න. ඒක වෙන උගුර හිරනවා වගේ. ඉඳ ගන්නත් බැරි, මමාර ගන්නත් බැරි උගුර හිරනවා වගේ තත්යකටපත් වෙනවා. ඒ නිසායි අපි මේ තීව්‍රතරෝ කියන්නේ සබ්බ දුක්ඛ විස්තරණ නිබ්බාන සත්‍ය කරණාය එන්න මොකකටත් මේ දේ කරලා ගන්න. ඊටමයි දේ සමාදන් කරවලා කියන්නේ අත්තම දීර සම්පාදේත ඒක තියෙදි වෙන මාර්ගය සම්පාදනය කරන්න පටන් අරගත්තොත් මේ භාවනාවත් එක්ක නම් දීර්ඝ කරන්න බෑ. ඒ නිසා අක්ෂිෂේ පිළිබඳ ආන්දෝලන කරනවා කියලා කියන්නේ සෝත දාන විඤ්ඤා කාය කින්දේ අමතක කිරීමක් වෙන නිසා ඒ නිසාම චක්ෂුෂය පිළිබඳව රූපය පිළිබඳව සංයතන ධර්මතාවය. මේ චක්ෂුෂය නිරෝධ භාවනා කරනකොට තේරෙනවා මේ නිස්සද්ද හිත උත්පන්න දින එක දොරක්. සෝතය අන මේ නිස්සද්ද හිත උත්පන්න දින තව හිත. තව එන. ඒ නිසා මේකට කියනවා පුරාණ කම්මන්ත. වේදකට අකුසල කර්මයක් හෝ සමාන කියන කර්මයක්. ඒ අපවාරි කර්මයක විපාක වාරය තමයි චක්ෂුපදහන කිව්වා ආයතන කියන්නේ. ඊව ආයතන කියලා කියන්නේ මේක කර වැඩ පටන් ගත්ත දවසේ ඉඳලා ලොක්ක එයා තමයි නායකය අනිත් දේවල් යටපත් කරනවා. ඇහැ වැඩ කරන වෙලාවේදී මේ මේ චක්ක ආයතනේ වැඩ කරන වෙලාවේ සෝත ආයතනේ කැල්ලම ඉඩක් වෙනවා. ධර්ම ආයතනේ ගන්ධ ආයතන කාය ආයතන මේ මේ ආයතන කැළම ඉඩක් නැහැ නිසා ඒක ආයතන ස්වරූපයෙන් කැදී දෙන ගතියක් ඇති කරන නිසා ඒකට ආයතන කියනවා. යොක්ක වෙන මුදුන වෙනවා. අපි දන්න සාමාන්‍ය මේ ගහක් වැවෙනකොට ඒක ඇයි මුදුන් නැල්ල තියෙන තාක්කල් මේ මුදුන් නැල්ලෙන් නිකුත් වෙන තාවේ නිසා අනිකුත් පල්ලෙහා තියෙන හැම අංශරයක් අක්ෂය තත්ත්වෙන් තියාගෙන ඉතින් ලෝමෙන් කියලා කියනවා ඒක නිකුත් කරන කාලයක් හැමදාම ඒ භාවය නිසා පල්ලෙහා තියෙන අංකුර ඔක්කොම යටපත් කරගන්නයි. යන්න වෙලාවක මුදුල්ලා කඩලා දැම්මොත් අනිකුත් පල්ලෙහා තියෙන අංකුර ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ තමයි චක්ෂුෂේ වැඩ කරන වෙලාවේදී ඒ කාන්තින් සෝත ධාන ජීවා කාය දිනව සම්පූර්ණ කලාව. මේ මැරිලා නමුත් අපිට හරි ලැජ්ජයි ඒක කියන්නේ. අපි හිතනවා අපි නෑ අපේ ශරීරය කියන හැම වෙලාවෙම වැඩ කියලා අපි හිතන්නේ. ඊළඟ ළඟ ඉන්න මිනිස්සයා ඉස්සරහින් කෙනාගේ ඒ ඉදිරිය කය ඒ විදිය පිටින්ම කියන අපිට තේරෙන්නේ. මේ භාවනා කරනකොට දකින්න වෙලාවට මෙනෙහි කරන්න පටන් අරගත්තොත්, අහන වෙලාවට මෙනෙහි කරන්න පටන් ගත්තොත්, ඒ වෙලාවේ තේරෙයි දකින්න වෙලාවේදී පූර්ණ දැකීම තුළ නම්ෙක් නෑ. සුදු දැකීමක් අවශ්‍යයි. එතෙන් අපි යන්න බයයි. එතෙන් යන ගොඩාක් කිච්චින්න. එතෙන් යන ගොඩාක් සමාධිය තියෙනවා. එතෙන් යන ගොඩාක් සුතුමේ ඥාන චින්තාමේ ඥාන තියෙනවා. ආબોධ විචිතවසනන් තියෙනවා. දැන් සතුටයන් පරිච්ඡේදපත් කියන නියෝජන කාණ්ඩ කරලා. මේක අවබෝධ කරන්නේ චිත්තක්ෂණයක වෙයි යන්නේ නැහැ. එනිසා මේ ධර්මයේ ගැඹුරු කියලා කියන්නේ මේක මේ තේරුම් ගන්න අවුරුදු ගණන් මේ මේ මේ පස්චාත්පාදියක් කරන්න වගේ මහන්සියවරක් නෙවෙයි. තේරුම් ගත්තා එකම චිත්තක්ෂණයකදී මේ වැඩේ සිද්ධ වෙනවා. නමුත් මේ පොතේ දුරාලා කියන්නේ ආ ඕ එහෙම කොහොමද කරන්නේ මේකට මේ මේ දේවල් නොකරන දෙකම පොඩි දෙයක් කලක් හතලිස්සක් කරන කියලා වගේ තමයි කතා කරන්නේ. අච්චර දැනගන්න ඕනේ, මෙච්චර දැනගන්න ඕනේ, අරව කටපාඩම් කරන්න, මෙව කටපාඩම් කරන්න ඕනේ. වැඩේට පහින්ද පටන් අරගන්න මොනම දෙයක් අවශ්‍ය කරන්නේ අවශ්‍ය කර තියෙන්නේ විසක්සුදේ කියලා කියන්නේ අනිත්‍ය භාවය, දුක්ඛ භාවය, අනාත්ම භාවය. රූපේ කියලා කියන්නේ අනිත්‍ය භාවය, දුක්ඛ භාවය, අනාත්ම භාවය. ඒ නිකුතනා වූ යම් සංයෝජනයක් තියෙනවා නම් ඒකේ තියෙන කාන්තිය, අනිත්‍ය දුක්ඛ අනාත්ම. නිත්‍ය සුඛ ආත්ම සංඥාවෙන් බැලුවොත් නම් සංකාර වර්ගයි පුරාණ කර්මයක් සංජා මේ ඒක කියන්නේ තියෙන්නේ සංකතයි අභිසංකතයි වේදිත ඇහ සංකතයක් අභිසංකතයක් අභිසංකේතිත කිසිම මරාගත්ත දෙයක් වේදනාවෙන්මයි දක්වන්න පුළුවන් සත්‍ය ප්‍රදාදී මාදාවක් හරි පුදුම හොල්මකට දෙන්නේ සත්‍ය ප්‍රදාදී ගණන් ගන්න රූප ධර්මයක් විදිහට කවදාකවත් සුවපත්ත සාදී කවදාකවත් අහන්නේ ධාන ප්‍රසාදේ කාදාත් ගන්න බලන්න බෑ. ජීව ප්‍රසාදේ කාදාත් ගන්න බලන්න බෑ. උත්තම ප්‍රසාදේ කාදාත් උත්තර කරන්න බෑ. ඉතින් නෑ රාජදී. ඉතින් අපි කවදාද උත්සාහ කරන්නේ සත්‍ය ප්‍රසාදේ දැක ගන්න ඕනේ කියන වගේ මේ කරන්න බෑ කියලා තමයි දේශනාවේ සඳහන් වෙන කරන්න බෑ කියලා අපි උත්සාහ කරන්න ඕන කොහොමද දීපයක් ඇවිල්ලා මගේ සත්‍ය ප්‍රසාදේ පිටිකා. එහෙම කරන අපේ දීපය අනුසලකට බලන්න හම්බෙන්නේ නෑ. අපිට සිද්ධ වෙනවා චක්කු ප්‍රසාදී යත්තාව රූපයෙන් කුපිත වෙන කතිය දිහා බලන්න. රූපේ බලනකොට කියන්න පුළුවන් මේ රූපයට පුළුවන් වෙන සෝත ප්‍රසාදී කිත් කවන්න බෑ. ගන්ධක් වල ගාහන ප්‍රසාදී කිත් කවන්න පුළුවන් වෙන චක්කු ප්‍රසාදී විතරයි. අපි ඒක දිහා බලුවට මේ රූපේ ස්වීකෘතිය. සම්බන්ධන මේ gediye ඉඳලා තියෙනවා. මේ gediyeට ගහන්න අතක් එල්ලලා තියෙනවා. අත ගිහිලා gediye වදිනකොට සද්දයක් එනවා. gediyeට කියනවා අසත් ප්‍රතිස්ථාන සබ්දේ නිතේ නිවැරදි නිකට දෙන්නේ හැකියාව. මේ gediyeට හොලන් තින්දාටවත් වතුර වැක් කෙරුවාකටත් බින්ද හොලන් කෙරුවාකටත් වෙන මොනක්වත් කෙරුවොත් ඒ සබ්දේ නෑ අතෙන්ම ගහනවා. එනත ඒකටම වෙනම ඒ වාගේ උපකරණයක් නෙමෙයි. මේකට අපි කියන ආරම්භය කියන්නේ. මේ දෙක වැඩිච්චන් පස්සේ මේ දෙකේ ගැටීම නිසා තමයි සබ්දයට අපි කියනවා සබ්ද ප්‍රකරණ. ඒ නිකන් දෙක. ඉරිදුරු පෙට්ටියේ මේ තියෙන ඉන්තුරු හිතේ වැඩි මේ જાති අතර මේ දෙක එක ඒකාකාර කෝණයක වැඩිච්චාම එයින් විදිහට කරනවා. ඉන්දකේ පැත්තේ ඉන්දක තියෙනවා කියලා කියන්න පුළුවන් කරන්නේ. ඉන්තුරු හිතේ ඉන්දක තියෙනවා කියලා කියන්නේ. මේ දෙක ඈත් කරලා තියෙන තාක්කල් කවදාකවත් ඉන්දරක් නැහැ. මේ දෙක ගැහුවා අර නියම කෝණයක වැදුනේ නැත්නම් නියම උපදිනවා. ඒලා ඉන්තුරු හිතේ විනිශ්චය ගිනිපුරු පැති පැති ගිනිපුරුට වැඩිචාම උපදිනා වූ ගිනිපුරු යෝගාගේ සත්‍යචේතයිලා රූපයයි වැඩි යුත් සත්‍යයක් නෙවෙයි ගාමයක් ගඳක් නෙවෙයි රසක් නෙවෙයි වතුර පොතේ මේ කෝණයේදී දැකින මේ ආනාපානෙත් දැම්මොත් ඒක තමයි මේ ගැටේ ඉගෙන කොනේ ආනාපාන දැම්මොත් සමේ තියෙනවා යමක් වැඩිච්චාම වැඩිච්ච බව දැනගැනීමේ සංවේදනයක් අපි කියනවා කාය නිකුත් සිල්ලාටි කාදගාති මෙලෙක්ගාති උයි කටුවත්ද කතලියක්ද ඔක්කොම දැනගැනීමේ ශක්තියක් මේ අපමණ තියෙනවා. ඒකට ඇවිල්ලා උලංකාරක් අදිකොට ඒ උලං පීඩේ ස්වභාවය නිකුත් සිල්ලාතිය අන්තල ආකුල ව්‍යාකුල ගති දැක ගැනීමේ හැකියාවක් තමයි මේ මේ නාස්කාග්‍රේ තියෙන්නේ. ඉතින් මේ නාසිකාග්‍රේ ගති කියන කාය ප්‍රකාරය. නැත්නම් කායේ කොටස. කායේ උපේ මේකට ඇවිල්ලා වටිනා වූ රුක්ම වලට අපි කියනවා ආරක්ෂා. කනපාන ආරක්ෂා. ඒක ඇවිල්ලා වටිනකොට අපිට දැනෙනවා දැන්. මෙන්න හුස්ම ඇතුළට යනවා. මෙන්න හුස්ම පිටතට යනවා. ඇතුළට යන හුස්ම සීතලයි. පිටතට යන හුස්ම රෝහුයි. ඇතුළට යන හුස්ම කීකරුයි. අනාකූලයි. පිටතට යන හුස්ම ආකූලයි. පිටුවක්කාරයි. ඇතුළට යන හුස්ම දිගයි. පිටතට යන හුස්ම කෙටි. මෙන්න උඩ පටන් ගත්තා මෙන්න ඇටි එකන ගියා මෙන්න ඉවරයි. මෙන්න පිටේ ඉඳ පටන් ගත්තා මෙන්න පිට වේගෙන ගියා ඉවරයි. ආදි වාතයේ ඒක සංයෝජන සංයෝජන සංඥාන අවශ්‍ය පහර. ඒක ඒකෙදී කාය ප්‍රකාශ කරන්නේ කතා කරන්නේ අපි ඉස්සරහට කියනවා. ඒ කාය අපි කියනවා ඒ ගිඩිය ගහන්න නැත්නම් ගෙඩිය. ඇවිල්ලා තියෙන අත වාගේ තමයි බුලක්. මේ දෙක නිසා හට ගන්නා වූ විශ්වසිත ගතිය අසලෙන් බාධාන ගැනීම පිටින් බාධාන ගැනීම තමයි සාධිකපත්. එයින් නිකන් දෙ මේ මේ தත්ත කියලා බලන්න ඉන්නකොට බොහොම වැදගත් දෙයක් කියනවා. මේ තුනම එක වැරෑම දැනගන්න උත්සාහ කළොත් අපි කියන එකට විපස්සනා ඥානය. විපස්සනා භාවනා. මේ මෙන්න මේ ආරම්භණීය සමනක් දැනගන්න ගන්න උත්සාහය. උත්තරල්ල සමනක් දැනගන්න උත්සාහය කියන සමත භාවය. හැමදේම යටි ගන්නේ අත්දකින්න පුළුවන් පැත්ත නෙවෙයි අසන්නට ආරම්භ. ඒ අත්දැකීමට හේතු වෙන්නා වූ පිටිකාවන වස්තුව ආරම්භණයට අපි කියනවා සමතරය. මේක අරන්දුව විශ්මේ ඇති, කොපිට වෙන ඇති, මේ ප්‍රසාදය ඒ ඔක්කොම එක වරම පටන් අරගත්ත එක කතාවක්. ඉන්නේ විතර දැනගැනීම සඳහා බෞද්ධ සමාජය සඳහා කරන කතාව, යෝගාචරණ දැනගත්තත් එකයි නේදගත්තත් එකයි, සම්පූර්ණවම කියනකොට ලොකු අපිට ජීවිතේ පහ අවබෝධ කිරීමේ ලොකු ශක්තියක් ඉතින් අපි සමත භාවනා කරන යෝගාවචර කියනවා කුස්ලල දිහා බලන්න, අතුලින් හැටි බලන්න, පිටින් හැටි බලන්න, ඇතුලේ පිටේ හොඳට වෙන් කළ අත්දැක. ඒකල බලන්න එක තැන ඉඳලාද ඒක කෙරෙන්නේ එහෙම නැත්නම් පිට භූමි කරනවා. ඉතින් මෙතෙන් යනකොට ලොකු දුන්නක් ලොකු එකලාසක කර්ම හතරක් පහක් ගොනුයක්. ඕනේ එහෙම නම් විතරක්. ඒ ඔක්කොම ගොනුනා නම් ඒ යෝගාතිකන එනංගේ දුක්මරල්ලේ විගභාවයේද කියන කිසි භාවයක්. අත නෝතන පිට නෝතන. ඒකෙන් කියන්නේ හිත නාසිකාග්‍රේ ධ්‍යාන දෙන්න එපා. නැත්නම් කියන්නේ නාසිකාග්‍රේ තියෙන අත්‍යවශ්‍ය විදිහට දෙන්න එපා. ඔය කල්පනා කරන්නේ නැත්නම් බුලගේම හුස්මේම කියන්නේ. ඒ සඳහා වැඩි පුර අධ්‍යාපනය සඳහා තමයි කියන්නේ ඒ රුක්මනල බිල බව බලන්න කෙටි බව බලන්න. තවත් ඉස්සරහට යනවා නම් අපි මතක් කරමු උපදෙස් දෙනවා සල්ලා කරනවා හන්දි. ඒ රුක්මනල සම්මකාය වශයෙන් මේකේ මුල කොහොමද නැද කොහොමද අනුකම්පාව බලන්න. උපෝම වෙනකොට ආන්න සම්පූර්ණ සතර යෝගාචරය නෙවෙයි ඒක නිසා නාසය ඇති වෙනා උපකිතරේ ඇලෙන ගැටෙන ස්වභාව උණුසුම් පිටින් ගති පිට කැවෙන හැටි ඔක්කොම සමතේ කරනවා එතකොට ඒ හැපි මේ හැපි උලංගදි කරන හැපෙන ගැටියක් පිට කැවෙන ගැටිය මේ මේ කර්මයේ පවතින කම සත්‍යෝදයේ විපස්සනාට මේ දෙක ඔබ අතර හොඳ තේරුම් ගන්න මේ දෙකේ හිතේ සමානට පිළිම කාර්යයක්. වර එක විපස්සනාට යනවා ඒක වර එක සමතට යනවා. මේ දෙක දන්නේ නැත්නම් යෝග අතර කවදාකවත් මේ බොම ගොඩෙන් මේ වල ගොඩෙන් මේ බොහොමලේ කවදාකවත් ගොඩ වෙන්නේ. අන්තිම කමඨාන්ත උපකරණ කියන්නේ කෙලවරක් නැහැ කියන කතාවල වල හොඳ තෝරන තේරෙනවා යෝග ආදට අරකල වෙනකල තේරෙනවා මේ කතාව. අත අරගෙන කොච්චර දෝ බණ පොත් කියනවා කොච්චර දෝ විභාග පාස් කරනවා කොච්චර දෝ වැඩිට පැතර පස්සේ හදිසියේ සංඛාරක තමයි කියන විදිහට කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධ ධර්මයේ උනත් මේ අවශ්‍ය ප්‍රයෝජනේ සලකලා ඒකට කරන්න යනවනම් ගොඩක් මදුවෙන්නේ නැහැ. කියන කාරණා හරියට සදාවන්තයට හොඳට වැටෙනවා. මොකද සත්‍යවන්තයාට මේ සුත විඥානේ ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ලොකු ධෛර්යයක් ලැබෙනවා. මොකද ගැඹුරින් මේ මන කියන්නේ ලෝක ගැඹුරකින් මේ උපදෙස් දෙන්නේ ලෝක ගැඹුරකින් මේ කමටහන් දෙන්නේ බුදුහාමුදුරු. ඒ නිසා මේ ආවට ගියාට මුදු හිත සංසන්ද කරන දෙයක් නෙවෙයි කියලා ඒක පිළිබඳ ලොකු අවබෝධ මේ ඥානයක් ඇති. නිසා මුළු ලෝකෙම බෙදන්න පුළුවන්. ආකල්පය ඒකටයි ලෝක විකල්පය එන්ට හද ගන්නවා සංකල්පය. ඒ කාල් මාක්ස්ගේ ධර්මයේ ප්‍රධාන වශයෙන් අපෝක භෞතිකවාදයේදී පැහැදිලිව කියලා කියනවා. PP sensitivity symptom. අවකිනදී ඒකටයි ලෝක පිටින් වදිනදී මින්ද හට ගන්න දේ. සර්වඥා කියන්නේ ආයතනයේ ద్వාරයේ ආරම්මණය අඩු දෙකක්. මේ තුනට ගන්නකොට පැහැදිලි වෙනවා මේක කවදාකවත් ආත්මයක්. ආත්මයක් කියලාත්තේ වැඩ කරනවා. මේ අන්තයෙන් දැක්කත් තේම මුළු ලෝකෙම අපිට භාවනා ආරම්භණක් විතරයි. හැම උලකක් අපිට කර්මස්ථාන කාර්යවලේ පමණයි. දොළොස් මේ දොළොස් ස්ථානවල නැත්නම් 18 ස්ථානවල හැම තැනකම මේක පෙන්වනවා අපේ සංස්කාර ධර්මයන් මොකද කරන්නේ එකක් හරියට පෙන්වන්න දෙන්නේ නැතුව ඔක්කොම කලවම් කරලා ඔක්කොම කරලා ඉතුරු වෙච්ච කැරි ඔක්කොම කරලා රොටියක් හදලා දෙනවා. අපි අර පිළිසිදුව මොන වතුර ටිකක් නැත්නම් තනි කරගන්න දෙයකට වඩා පොත්තු රෝටිය කැමති. එන්න තමන් හදාගත්ත පොත්තු රෝටිය. මේකේ නම් මේ විඥාණය නම් බඩේ ගැත්තෝ කාරකා. කවදාකවත් දිරවලා නැහැ. කවදාකවත් අපිට ඇත වෙලා නැහැ. නිසා අපි හොඳට තේරුම් අරගන්න ඕන දුක්ක් යනකම කියලා කියන්නේ. බෞද්ධකම නැහැ කියලා කියන්නේ. චින්තාමය ඥාන නැහැ කියලා කියන්නේ මේ පොත්තු රෝටිය කන්න තියෙන ආසාව. භාවනාවට යනකොට එකකට තියෙනවා. එක සංවේදනයක් වෙන වෙලාවට ඇහැට රූපයක් වදින වෙලාවෙදී දක්ෂින බව දැනගන්න. ඒක සමතේ පස්සන වේලකක් නැහැ. එහෙම නැත්නම් ඉන්දිය සංවරයක් නැහැ. යන්න විදියකට ඇහි සංයෝජන තියෙනවනම් යන්න විදියකට රූපේ සංයෝජන තියෙනවනම් ආවම දහක්වත් මනසෙ නිවන්න ඕනේ. ඒන සදකන්නාදී හවුවත් නැහැ. ප්‍රයෝජන ගන්න ඇහි කවදාක සංවේදන නැහැ. රූපේ කවදාක සංවේදන නැහැ. ඇහත් රූපයක් හටගැටෙන නිසා මම දැන් රූප බලන්නේ මට ඇස් කියන්නේ කාදී වශයෙන් අපි මේ ගන්න ආඩම්බර වචන වැඩ නිසා තමයි සංයෝජන ධර්ම පහළ වෙන්නේ. ඒ සංයෝජන සංයෝජන වශයෙන් දැනගන්න නම් ඒක ධර්මයේ ගැඹුරු පාඩම. ඒක අවබෝධ කිරීම ගැඹුරු ධර්ම අවබෝධයක්. එතනදී පුරා සංයෝජන දුරු කරන්නේ මේ සංයෝජන දුරු වෙන වැඩ පිළිවෙල යක්ති සංයෝජන දුරු වෙද්දී අම්මනි කියලා, නීරසයි කියලා ඒක අතහරිනවා නම් අපිට කියන්නේ මාන පාක්ෂිකයි. අරහල කතාවේ තියෙන කාරණාව කියන්නේ මාන පාක්ෂිකයි. අර හොඳට පැහැදිලි වෙගෙන එනකොට ඒවා ගෙවිගෙන සම්පීගෙන යනකොට මේ දෝගාවතර සම්මාර්ගය. හරි භාවතුයි කිසිම රටයක් නැහැ එකම දෙයක් කාලි කියලා අරමුණ නීරසයි අරමුණ සිවුම් දෙක යනවා කියලා අතාරිනවා. මොකද ධර්මයේ දන්න කෙනාට නම් තේරෙනවා දැනුම තමයි ප්‍රකටයි. ඒ නිසා යම් අවස්ථාවක මේ අඳුම තරම මේ ඇහැ මේ රූපේ මේ රූපේ නිසා ඇතිවන වූ දැක්ම මේ කන මේ ශබ්ද මේ කන නිසා ඇතිවන වූ ඇදීම කියන දැනගත්ත පැහැදිලිම ලක්ෂණයක් තියෙනවා තමයි සනාත් වෙන්නේ. ඒ විතරක් මේ ඇහැ කොච්චර තීක්ෂණ වෙනස් වෙනවද රූපේ කොච්චර තීක්ෂණ වෙනස් වෙනවද මේ නිසා ඇතිවෙනා වූ කන්නේ ධර්ම මොන කාල වෙනස් කරන්න පුළුවන්ද එකක් අල්ලන්න කොහොමද අපි වාද කරන්නේ. ටිකක් කරගෙන අපි කියනවා මේකමයි සත්‍යය අනික බොරු කිය. මම දැක්කා කියලා කියන්නේ කොහොමද? මේක සර්වඥයන් දැක්කා කියන්නේ ඉතල පිළිකෝ විනාශ වාරයක් කරන්නේ. මේක තමයි විපස්සනා ග්‍රන්ථතාලක බලය. ඒකම දේවල්. නැවතයට ගන්න බුද්ධයාද හිලෙන් ගන්න, ධර්මයාද හිලෙන් ගන්න, සංඝයාද හිලෙන් ගන්න, සංසාර දුක් පැත්තෙන් ගන්න, කර්මේ දා කර්ම ඵලය ගන්න. බලමින් බලමින් බලමින් බලමින් සංවේදනයන් දුර වෙනකොට සාකච්ඡා කරලා මේ තමයි පොත පාරකට සක්ෂිය අඳුරගත්තොත් අපිට නිවන් දකින්න පුළුවන්. රූපය අඳුරගත්තොත් නිවන් දකින්න පුළුවන්. දෙයින් උපදිනා වූ සංවර්ධන ධර්ම දක්වා. අපි කරන්න හදන්නේ අය ඔක්කොබ්බයක් දෙයින් උපදිනා වූ සංවර්ධන ධර්ම ඉස්සර කරන එක. දෙකෙන් අදහස් කරන්නේ කාදාස්. ඒකේ ඉවර වෙන්නේ කියලා ඒක දිගට ගියාට පස්සේ දක්ෂින රූපයක් සාහ දක්ෂින බව මෙනෙහි කරන්න අහන සද්දයක් සාහ අහන බව මෙනෙහි කරන්න යෝගාවචරය නැත්නම් අර හැදීගෙන එන කලේ සාරුවට අසුපත් මිහිත හැදෙන්නේ නැහැ. ඒක ඇතුළ අහගෙන ඉඳලත් නැහැ. අන්නක පුළුවන් අහගෙන ඉඳලත් නැහැ. නාමයේ පුළුවන් අහගෙන ඉඳලත් නැහැ. අට අහගෙන ඉඳලත් නැහැ. එහෙනම් අල්ලතනයි කියන විදිහට ඉන්දිය භාවනාව වලට හිතෙන අන්නයි. බීරන්නේ. ගොල්ලන්නේ. නේ? ඒකට මෙහෙම වෙන්න අරින්නේ. සංවේදනවලට පහළ වෙන්න අරින්නේ ප්‍රශ්නයක් නැහැ. ඒක දැනගන්නයි මේ ආරම්භය. ඒක ඇහැකන ජීවනාතේ කියන එක අපල පොත්ල දාලා විනාශ කරලා නිවන් දකින්නක් නැහැ. මොකද ඒක දැනගන්න ඕනේ පෙර කළ කර්මික කාර්යයක්. නියමකට යොන්සමනිකානේ දෙවියෝගේ කාන්තිම සංවරල වෙනුවට ඒ තුල හේම චිත්තක්ෂණය සමාන නැතිලා තියෙනව විමුක්තිය දක්වනවා. ඒක හැකියාව තියෙන එක්කම සතන් අපි සාම ජීවිත සාම වාසනාවන්ත කටපාඩම් කරලා තියෙනවා. අපි මේ සතන යෙදලා තියෙන්නේ ධර්ම දේශන පුරා ඉත් විදේයාති ඒ වගේම පසුබාහන් જાති ගොඩක් ප්‍රකාශ වෙන්නේ. මේ කවදාකවත් මන්දෝත්සාහය කරන්නවත් ලක් කරන්නත් කියන දෙයක් නෙවෙයි. සර්වඥාන්ගේ දේ විස්තර කරන කාලේ මේක අඩුපාඩු තමයි. අපේ සිය අපේ ප්‍රධාන දේ තමයි අපි නිකින්කාර පක්ෂ වෙලා, ධර්මයේ පක්ෂ වෙලා මේ අඩුපාඩු වලින් දැක්කන්නේ ගෙවෙමින් පවතින ආයේ කන්වල ධර්ම ඒ සායකම දිගටම ගෙවා දාගෙන යන පුළුවන් උනොත් ඒ කාන්තිම සතිපට්ඨානය අවසානයේ සමාන කරන විදිහට අත් දවසකින් අත් අවුරුද්දකින් පැහැදිලිව ඉති කියලා කරන්න පුළුවන්. ඉතින් නැත්තම් අපිට කියන්න තියෙන්නේ ඉතින් කබරගය කලබය කර ගන්නවා. වෙනකොට කලබය කබරගය කර ගැනීමක් නැතිනම්. ඒක මතක් කිරීමෙන් අපි එන්න කෙනාටම අවශ්‍ය සංවේග ධර්ම. කරවලා මේ කිසි කෙනෙක් දුක්පත් නැවෙයි. සහන් කොටාට ගන්න. භාවනා දෙකින් කිය මේ සෑම දෙයක්ම යොමුතුන්ගේ කාර්යපත්තෙන් හරි පැත්තෙන් මොන පැත්තෙන් කල්පනා කරලා අවදුවට ඇති සංකා දුරු කරගෙන චිත්ත මනස පැති කිසිනෙක හිත මනස පහදවාගෙන අභීතව මේ ප්‍රශ්නකට මුහුණ දීලා මේ එක එක ద్వාර සදුවපන්නේ. හිත වෙලාවකට හම් වෙන එකක් හෝ සත්‍යිතලකම කරනවා. තමයි ජීවිත හැම්බෙච්ච උත්තර ධර්ම කොටසක් වශයෙන් කලකලා විදින් දිග දිගින් දිගට ඒක කරනවා නම් ඒකාන්ත යෝග ජීවිතයේ සමාධිය සම්පූර්ණ වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒකයි ඒ සඳහා අවශ්‍ය කරන සද්ධාව, වීර්ය, සතිය, සමාධි ප්‍රඥා වගේ තම වැඩි වෙන මේ ධර්ම කොටසක් තම තමන් ගන්න තියෙන සියලු ඒවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපට ජීවිතය

ආගතාති බුම්මන්තා දේවානාගාමිතිකා පුඤ්ඤං සංඝං Thank you. සම්බත්තන්ති සංකාරති නං ඕමති නං ඕති සුපිතා සුනාදියෝ නං නං ඕති සුපිතා සුනාදියෝ ඉදං ඕමති නං ඕති සුපිතා